සමන්තා චක්කවාලේස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි සද්ධර්ම දානමය පින්කම නැමැති මහා ශ්‍රේෂ්ඨ වූ දානමය පින්කම සම්පූර්ණ කරගන්න සූදානම් වෙන මොහොත අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සුඛ කියන වර්ගයට අයිතිවන එක ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි කොසල් මහරජුරු ආරමුණු කරගෙන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං මෙන්න තුනේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්ණයෙන් අපිට දේශනා කළා ලෝකයේ තියෙන උතුම්ම ලාභය නිරෝගී බව කියලා. දෙවැනි පදයෙන් අපිට දේශනා කොට වදාලා මේ ලෝකේ තියෙන උතුම්ම ධනය සතුට කියලා. තුන්වෙනි කාරණාවෙන් පැහැදිලි කළා මේ ලෝකේ තියෙන නැත්නම් මේ ලෝකේ ඉන්න පරම විශ්වාසවන්තයා නැත්නම් ඥාතියා හැබෑම විශ්වාසවන්තයා කියලා. ලෝකේ තියෙන උතුම්ම සැපය නිවන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ කරුණ ටික පැහැදිලි කරමින් ධර්ම දේශනාව කළේ කොසල් මහරජුරුව අරමුණු කරගෙන. කොසල් රජුරුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඊතා සමීපදායකෙක්. ඒ වගේම බොහෝම ශ්‍රද්ධාවන්තයෙක්. සෑම දවසකම වගේ දවසකට දෙපාරක් බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න එක කොසල් රජුරුවන්ගේ සිරිතක් වගේ. ජම්බුද්දීපේ හිටපු මහා සටන්කාමීන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි කොසල් රජුරුව කියලා කියන්නේ. කොසල් රජුරුව සාමාන්‍යයෙන් ආහාර අනුභව කරන්න ගියහම මගද නැලියෙන් නැලි 16ක් වළඳනවා කියලා කියන්නේ. ඒ තරම් බතුත් අරගෙන ඊට සෑහෙන්න ව්‍යංජන එකතු කරගෙන අනුභව කරනවා. හැබැයි ඒ ප්‍රමාණය අනුභව කරාම රජුරන්ට පහසු නෑ හරි අපහසුයි. ආහාර හොඳටම වැඩි හින්දා. දවසක් කෑම කාපු ගමම්ම වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ ළඟත් වාඩි වෙලා බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ එහාට මෙහාට ඇඹරියඹදී. ඉතින් එහෙම ආහාර ගත්ත අය අතීතයේ ඉඳලා තියෙනවා. එහෙම අය ගැන ධර්මයේ කරුණු පැහැදිලි කරනවා. ආහාර කොයිතරම් අනුභව කළත් තෘෂ්ණාව නැති වෙලා නැහැ. රස තෘෂ්ණාව සම්පූර්ණ වෙන්නේ නැහැ. බඩ පිරුණට හිත පිරිලා නැහැ. ඒ හින්දා සමහර පිරිසක් ඉඳලා තියෙනවා ප්‍රණීත ආහාර අනුභව කරන්න පුළුවන් උපරිම තරමටම අනුභව කරනවා. නමුත් තවත් ඉතුරුයි තවත් අනුභව කරන්න හිතයි. නමුත් දැන් කටට එනකම්ම පිරීලයි තියෙන්නේ. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා ගිරියට ඇඟිල්ල දාලා වමනේ කරනවා. වමනේ කරලා ඇවිල්ලා අර ඉතුරු ආහාර ටික ආයෙත් අනුභව කරනවා. ඒ රසය විඳින්න ඒ තරම් කැමතියි. තව පිරිසක් ඉඳලා තියෙනවා ආහාර අනුභව කරාම නැගිටින්න බෑ. කවුරු හරි අත දෙන්න ඕනේ නැගිටින්න. ඒ තරම්ම අනුභව කරලා. තවත් පිරිසක් ඉඳලා තියෙනවා ආහාර අනුභව කරලා එතනම වැටිලා නිදා ගන්නවා. කෑම කාපු විදිහටම අතවත් හොදන්න නැතුව නිදා ගන්නවා. ඒ නිදා ගන්නකොට උඩු බැලිය අතර හිටියහම කට ඇරෙනවා කියලා සඳහන් කරනවා. තව ආහාර කොටසක් උගුර දිහා තියෙනවා පල්ලහැට යන්නේ නැහැ. යන්න පල්ලහැ ඉඩ ඉඩ නැහැ. කපුටෝ ඇවිල්ලා වහලා මේ උගුර දිහා තියෙන බත්තට අරගෙන කනවා කියලා කියනවා. ඒ තරම්ම කැමකාර. එහෙම අය පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. ඉතින් කොසල් රජුරුවත් පහසුවෙන් ඉන්න බැරි වෙනකම්ම කැම කනවා. ඉතින් වාග්යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙහෙම බොහොම අමාරුවෙන් ඉන්නව දැක්කහම බුදුරජාණන් වහන්සේ ඇහුවා අසනීපයක්ද කියලා. නෑ ස්වාමීනි හැමදාම කැම කෑවහම මෙහෙම තමයි. ඒ වුණාට දැන් රජ්ජුරුවන්ට ප්‍රමාණය දක්වලා අනුශාසනා කළාට මේ වෙලාවේ එව්ව මතක තියාගන්න තරම් කල්පනාවක් නැහැ. එච්චරම අමාරුයි නේ. ළඟ හිටියා රජ්ජුරුවන්ගේ බෑන කෙනෙක් සුදස්සන කියලා. සුදස්සනට කතා කරලා කීවා මීට පස්සේ රජ්ජුරුව ආහාර අනුභව කරන තැන ඉඳලා රජ්ජුරුවන්ගේ අන්තිම බත්කට රජ්ජුරුවන්ට වළඳන්න දෙන්න එපා. ඒක ඉල්ලගන්න. ඒක අරගෙන ඒ බත් පිටියේ තිබිච්ච බත් ඇට ගණන ගණන් කරන්න කිව්වා. පහවදාත රජුරවන්ට උයන්ද හාල් ගන්නකොට අර බත් ඇට ගණනට හාල් ඇට ප්‍රමාණයක් අයින් කරන්න කිව්වා. දෙවනි දවසෙත් රජුරෝ කෑම කනකොට අන්තිම බත් කට ඉතුරු කරගන්නවා. දෙන්නේ අනුභව කරන්නේ. ඒකෙත් හාල්ලට ගාන ගණන් කර බත්තට ගාන ගණන් කරලා පහුවදාට හාල් ගන්නකොට නැවත අර බත්තට ගානට හාල්ලට අහිං කරනවා. එහෙම එහෙම කරලා යම් දවසක රජුරෝ ආහාර වළඳලා කිසිම අපහසුතාවයක් නැතුව ඉන්න දවසක් එළඹෙනවා නම් අන්න ඒ ප්‍රමාණයට රජුරවන්ට හැමදාම කෑම හදලා දෙන්න කිව්වා. ඒ කාරණාව සුදස්සනට දැනුවත් කරලා මේ මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කළා. ආෝග්‍ය පරමාලාභ මේ ලෝකේ තියෙන පරම ලාභය නිරෝගී බව. ලාභ කියලා කතා කරාම පින්නතුනි මොනතරම් ලාභ තියෙනවද? කොහොමත් අපි හැමෝම පාඩු වෙනවට වඩා වැඩියෙන් කැමති ලාභ තියෙනවට පාඩු වෙනවට කවුරුවත් කැමති නැහැ. හැම දෙයකින්ම ලාභයක් අපි බලාපොරොත්තු වෙනවා. වැයට වැඩිය අය තියෙනවා නම් තමයි අපි හැමෝම කැමති. ඉතින් ඒ නිසා ලාභය අපිට ලොකු සැපයක්. හැබැයි පරම ලාභය කියලා කිවි නිරෝගීකමට. අපි ව්‍යාපාර කරලත් ලාභයක් හොයනවා. තවත් වෙනත් නොයෙක් කටයුතු කරලත් ලාභ හොයනවා. ඒ ලාභය කෝටි ගණන් ගොඩ ගැහිලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හැම ලාභයකටම වඩා නිරෝගී බව වටිනවා. අපිට ලාභ ලැබිලා ලොකු ගෙවල් හදලා තව ගෙවල් 7 8 10ක් අරගෙන රටේ හැමතැනම වගේ ඉඩම් අරගෙන තව ව්‍යාපාරික ස්ථාන පටන් අරගෙන ඊටාම සැපදායක යාන වාහන අරගෙන මේ ඔක්කොම කරලා තියෙන්නේ මොන වගේද? අර ලැබුණ ලාභ වලින්. නමුත් දැන් අසනීප වෙලා. ඒ අසනීප වෙච්ච නිසා කෝටි ගණන් වියදම් කරනවා ලෙලේ සනීප කරගන්න. නමුත් මූල්‍යමය වශයෙන් තිබිච්ච කෝටි ගණන් දැන් ඉවරයි. නමුත් තාම ලෙඩේ සුව නැහැ. ඊට පස්සේ රටේ තැන් තැන් වල අරන් දාලා තියෙන එක එක ඉඩම් විකුණනවා. දැන් ඒ සල්ලි වලින් මේ ඇති වෙලා තියෙන ආබාධය සුවපත් කරගන්න වියදම් කරනවා. දැන් විකුණන්න තියෙන තිබ්බ තරම් ඉඩම් විකුණලා නමුත් තවත් සනීප නැහැ. දැන් බාන්නකෝ අර හම්බෙච්ච ලාභ මේ නිරෝගී ලාභය වෙනුවෙන් වියදම් කරන තරම් ඊට පස්සේ දැන් ගෙවල් විකුණනවා දැන් ඉන්න ගියේ ඉතුරු වෙන තැනට ඇවිල්ලා අනිත් ගෙවල් ඔක්කොම විකුණලා ඊළඟට වාහනත් විකුණනවා මේ මේ විකුණන්නේ මගේ ලාභ නමුත් ඒ ලාභ ඔක්කොම අත්හැර හැර මොන ලාභයේද මේ හොයන්නේ? නිරෝගී ලාභය. එහෙනම් අර ලෞකික සියලුම ලාභයන් වලට වඩා නිරෝගී ලාභයේ උතුම් හින්දා නිරෝගීකම ලැබීම වෙනුවෙන් අන් සියලු දේවල් අත්හරින්න අත්හරින්න ලැසි. ආෝග්‍ය පරමාලාභ. පරම ලාභය නිරෝගී බවයි. අපේ පින්නතුන්ට මේ කරුණට තව ඕන තරම් කරුණු එකතු කර කර හිතන්න ඉඩ ඉතුරු වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව සඳහන් කළා සන්තුට්ටි පරමන් ධනං මේ ලෝකේ ධනය හොයන්න මිනිස්සු කොච්චර දේවල් කරනවද සමහර අය ධාර්මිකව ධනෙ උපේනවා සමහර අය අධාර්මිකව ධනෙ උපේනවා සමහර අය මිනිස්සු මරලා ධනෙ උපේනවා සමහර අය බොරු කියලා ධනෙ උපේනවා සමහර අය හොරකම් කරලා ධනෙ උපයනවා. සමහර අය රැකියා කරලා ධනෙ උපයනවා ධාර්මිකව. තව සමහර අය හේන් කුඹුරු වැඩ කරලා ධනෙ උපයනවා. මේ කවුරු ඉපෙව්වත් හැමෝම උපයලා තියෙන්නේ ධනෙම තමයි. මගේ සතුට වෙනුවෙන් රෑ දවල් දුක් විඳ විඳ අප්‍රමාණව වෙහෙසෙමින් හොයාපු ධනය වියදම් කරගන්න ලෑස්ති. මෙච්චර දුක් විඳලා හම්බ කරපු ධනය වියදම් කරන්නේ නැතුව තියාගෙන ඉන්න තිබ්බනම් කොච්චර හොඳද? ඒ වුණාට දුක් විඳලා ධනය හම්බ කළාට ඒක වියදම් නොකර තියාගෙන හිටිය කියලා සතුටක් සතුටක් නැහැ. ආන් ඒකින්ද සතුට වෙනුවෙන් ධනය වියදම් කරනවා. කෙනෙක් හරි කැමති ලොකු ගයක් හදන්න. ඒක තමයි මගේ සතුට. ඒක වෙනුවෙන් ලක්ෂ 60 70ක් 100ක් වේදම් කරනවා. ඊටත් වඩා වෙන්න පුළුවන්. තව කෙනෙක් හරි කැමති අලුතෙන් ආපු නවීන පන්නේ වාහනයක් මිලට ගන්න. ඒක තමයි මගේ සතුට. ඒ වෙනුවෙන් ආයෙත් අර හම්බ කරපු ධනයෙන් කොටසක් වියදම් කරනවා. මෙතෙක් කල නිදාගත්ත ඇඳට වඩා මෙට්ටිට වඩා බොහොම හොඳ ඇඳක් මෙට්ටයක් තියෙනවා නම් ඒක හරි සතුටුයි. අර හම්බ කරපු ධනෙ වියදම් කරනවා ඒ ඇඳ සහ මෙට්ටේ මිලට ගැනීම වෙනුවෙන්. අද කොහේ හරි සංගීත සංදර්ශනයක් තියෙනවා කියලා ආරංචි වෙනවා. ඒක බලන්න යන්න තිබ්බනම් හරි සතුටුයි. අද ළඟ ක්‍රීඩා තරගයක් තියෙනවා කියලා ආරංචි. ළඟටම ගිහිල්ලා ඒක ඇස් දෙකෙන්ම බලාගෙන ඉන්න තිබ්බනම් හරි සතුටුයි. හැබැයි බලපත්‍රයක් රුපියල් 30000ක් 40000ක් වෙනවා. මගේ සතුට ඒක නරඹන එක නිසා 30 40000ක් දීලා බලපත්‍රයක් අරගෙන ඒක බලන්න යන්න කැමති අර හම්බ කරපු ධනෙ සමහරලාට ඔය 30000 හම්බකරනද දවස් කීයක් දුක් විඳින්න ඇද්ද නමුත් මගේ සතුට මේ ක්‍රීඩා තරගයේ බලන එකයි දවස් ගානක සල්ලිදී එකපාර වියදම් කරලා මගේ සතුට හොයන්න යනවා එහෙමනම් ඒ උතුම්ම සතුටක් හොයා ගැනීම වෙනුවෙන්. එහෙනම් උතුම්ම සතුට මොකක්ද? නැත්නම් පරම ධනය සතුටයි. සන්තුට්ටි පරමං ධනයි. එතකොට මේ ධනය ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකයි. මොකද ලෞකික ධනය බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කරනකොට මේ ලෞකිකත්වයේ ලෝකෝත්තරත්වයේ කියන එක වෙනම විශේෂයෙන් පැහැදිලි කළා. අපි පිනතුන් අහලා ඇති ශ්‍රද්ධාව කියන වචනය. බණ අහන අපි ඕන තරම් අහලා තියෙනවා. ශ්‍රද්ධාවේ තියෙනවා ලෞකික ශ්‍රද්ධාවයි ලෝකෝත්තර ශ්‍රද්ධාවයි කියලා දෙකක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ කැමැත්ත. එහෙනම් ලෞකික කැමැත්ත. දරුවෙක් ඉන්නවා. ඒ දරුවට හොඳට උගන්වන්න මව්පියන්ට කැමැත්තක් තියෙනවා. ළමයාත් රෑදවල් දෙකේම මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්ව විභාගයේ වාගේ විභාගයේ පාස් වෙනවා. හැබැයි ඒක එතනින් එහාට ටික ටික හීන වෙලා හීන වෙලා ගිහිල්ලා ඉගෙන ගැනීම පිළිබඳව දරුවට තියෙන ශ්‍රද්ධාව නැති වෙලා ශිෂ්‍යත්ව විභාගයේ පාස් වුණාට සාමාන්‍ය පෙළ විභාගය සමානයි. අර ශිෂ්‍යත්වයට ලියනකම් ඉගෙන ගන්න තිබ්බ ශ්‍රද්ධාව සාමාන්‍ය පෙළට යනකොට නැතුව ගියා. නමුත් ඒ ශ්‍රද්ධාව දිගටම තිබ්බ අය උසස් පෙළත් පාස් වෙලා විශ්වවිද්‍යාලයේ ගිහිලා දැන් ලොකු රස්සාවක් කරනවා. නමුත් මම එහෙම ගියේ නැති හින්දා දැන් මොකක් හරි පොඩි පාඨමාලාවක් කරනවා. ඒක කරලා පොඩි රැකියාවක් හොයාගන්නවා. ලොකු ආදායමක් හම්බ වෙනවද? ලොකු ආදායමක් හම්බෙන්නේ නැහැ. පොඩි පාඨමාලාවක් කරලා පොඩි රැකියාවක් හොයාගෙන යන්තම් තුන් වේල කාලා ඉඳ ආදායමක් හම්බෙනවා. නමුත් බොහොම ඉහළට ගියපු කෙනා ලොකු පඩියක් අරගෙන සැපසේ ජීවත් වෙනවා. ඉතින් මේ ලෞකික ශ්‍රද්ධාවේ හැටි ඉගෙන ගන්න තිබිච්ච කැමැත්ත නැතුව ගිහිල්ලා දැන් දුක් විඳිනවා. කැමැත්ත තිබ්බාය උසස් විදිහට ජීවත් වෙනවා. මේක අපේ පින්නතුන්ට බොහෝ කරුණුවලට තව එකතු කරන්න පුළුවන්. ගෙයක් හදන්න පටන් ගන්න ලොකු කැමැත්තක් තිබ්බා. සමහරලාට දාස් ගණක් වියදම් කරලා සැලැස්මකුත් ඇඳගත්තා. ගේත් පටන් ගත්තා. අත්තිවාරමත් සම්පූර්ණ කළා. පස්සේ කාලේ ඒකෙන් භාගයක් බැඳගත්තා. භාගයක් බැඳගෙන පදිංචියට ගියා. අර මුලින් තිබ්බ ශ්‍රද්ධාව දැන් ගේ ගැන නැති හින්දා මිනිස්සයා මැරිලා යන්නේ බාගෙට හදාපු ගේ ඇතුලේ. ඒක සම්පූර්ණ කරන්න ආයුවමනාවක් තිබ්බේ නැහැ. ඒ ශ්‍රද්ධාව මගදී පළු කියලා. එතකොට ඒ ශ්‍රද්ධාව උපරිමයෙන් තිබ්බනම් ලෞකික ශ්‍රද්ධාව ඒ ගේ වැඩත් ඉවර කරගෙන එයා හරි සතුටින් ඉන්නවා. ඒක මගට යනකොට තිබ්බේ නැහැ. ලෝකෝත්තර ශ්‍රද්ධාවත් එහෙමයි. සමහර කෙනෙක් බොහොම හොඳට ඇඳුම් මහගෙන පැදුරකුත් අරගෙන පොට්ටිහිකුත් අරගෙන තීරණය කරනවා මං අහවල් පොයදා ඉඳලා සිල් ගන්නවා කියලා. දැන් සේරම ටික අරගෙන යනවා මේ පොයද සිල් ගන්න. මේ පොයත් යයි සමහරලාට ඊළඟ පොයත් එයි. එතනින් ඉඳලා සිල් ගන්න තියෙන ශ්‍රද්ධාව ඉවරයි ඒක ටික ටික ටික ගිහිල්ලා අන්තිමට පොත් ටිකක් නැහැ, අඳුමත් නැහැ, සිල් අරගන්න යන්නේ යන්නෙත් නැහැ. අර මුලින් පටන් ගන්න තිබිච්ච ශ්‍රද්ධාව දිගටම පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ධනය පිළිබඳව සන්තුට්ටි පරමන් ධනං පිළිබඳව පැහැදිලි කරනකොට ලෞකික ධනය සහ ලෝකෝත්තර ධනය පිළිබඳව සඳහන් කළා ශ්‍රද්ධාව හොඳටම තියෙනවා නම් ලෞකික ශ්‍රද්ධාව හොඳටම තියෙනවා නම් ලෞකික ධනෙ සම්පූර්ණ වෙනවා. ලෝකෝත්තර ශ්‍රද්ධාව හොඳටම තියෙනවා නම් ලෝකෝත්තර ධනෙ සම්පූර්ණ වෙනවා. එහෙනම් මෙතන ලෞකික ශ්‍රද්ධාව ලෞකික ධනෙ සඳහන් කළා රන් විදී පුතුමැණි. මේවා ලෞකික ජීවිතේ අපිට තියෙන උතුම්ම ධන සම්පත්. රන් විදී මුතුමැණික් තියෙනවා නම් මේ ලෝකේ අපිට ලබන්න බැරි දෙයක් තියෙනවද? හතරන් දීලා ඕන තරම් දේවල් ගන්න පුළුවන්. ගෙවල් ගන්නත් පුළුවන්, ඉඩම් ගන්නත් පුළුවන්, යාන වාහන ගන්නත් පුළුවන්, උවමනා නම් අහස් යානා ගන්නත් පුළුවන්. පතරන් තියෙනවනම් මුතුමැණික් තියෙනවනම් ඒවා දීලා ලෞකික ජීවිතයේ ඕනෑම දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් එව්වා දීලා ඊට වඩා වටින රත්තරන් සහ මණික් ගන්නත් පුළුවන්. රන් රිදී තියෙනවා නම් මේ උපභෝග සම්පත්, භවභෝග සම්පත් ඔක්කොම ගන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා මෙතන ලෞකික ශ්‍රද්ධාව ගැනනේ අපි කියේ. ද ලෝකෝත්තර ශ්‍රද්ධාව. ලෝකෝත්තර ශ්‍රද්ධාව තුළ හරියට තිසරණෙහි පිහිටනවා. ඒ සරණ කවදාවත් බිඳගන්නේ බිඳගන්නේ නැහැ. අපේ තියෙන ශ්‍රද්ධාවට මොකද්ද කියවේ ලෞකික ශ්‍රද්ධාව. කවුරු ගාවද ලෝකෝත්තර ශ්‍රද්ධාව තියෙන්නේ? ආර්යයන් වහන්සේලා ගාව තියෙනවා ලෝකෝත්තර ශ්‍රද්ධාව. එතකොට තාම ආර්ය தത്വයට පත්වෙච්ච නැති අය ගාව නැද්ද ලෝකෝත්තර ශ්‍රද්ධාව? තියෙනවා. ඒක ලෝකෝත්තර කියලා ඒකට බිඳෙන්නේ නැති දිවි හිමියෙන් සරණ ගිය ශ්‍රද්ධාවක්. අපේ පිළිතුන් කල්පනා කරන්න ඔබේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට ලොකු මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. ඒක හදිස්සි. මේක දැනගෙන මුදල් තියෙන කෙනෙක් ඇවිල්ලා අහනවා ලක්ෂ 50ක් විතර දෙන්නම්. හැබැයි බුදුන් බුදුන් නොවේ කියලා කියපන්. නැත්තම් බුද්ධ ධර්මයක් තරපන්. අවශ්‍යතාවයේ ප්‍රබලයි මුදල්. මොකක් කරයිද? බුද්ධ ධර්ම අතහරින එක ලාභයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් ලක්ෂ 50ක් විතර හම්බ වෙනවා නම් මේ මම බෞද්ධයි මම බුද්ධ ධර්මයේ කී කියයි කියන මට හම්බෙන්නේ නැහැ නේ මොකවත්. ඒ හින්දා මේක ගන්න එක වටිනවා. එහෙම හිතෙනවා සාමාන්‍ය පුද්ගලයන්ට. ඔය වාගේ නෙමෙයි. ඔయిత වඩා හුඟක් ලාබාල දේවල් වෙනුවෙන් දහම ශාසනයේ අත්හරින අය මේ ලෝකේ ඉන්නවා. වැසිකිළියක් හදලා දෙන්නම් කීවත් අත්හරින්න කැමති. ගෙට තහඩු ටිකක් වහලා දෙන්නම් කීවත් බුද්ධ ධර්ම අත්හරින්න කැමති. ළමයින්ට ඉගෙන ගන්නකම් වේදම් කරන්නම් කිව්වොත් ඒත් බුද්ධ ධර්ම අත්හරින්න කැමති. විදේශ රටවල් වල රැකියාවල් වලට ගියපු සමහර අය එන්නේ බුද්ධ ධර්ම අත්හැරලා. එහෙම අත්හරින මිනිස්සුන්ට ලක්ෂ 50ට දෙන්න ඕනේද? නෑ. නමුත් ආර්යයන් වහන්සේ නමකට කීවොත් අත්හරින්න කියලා අත්හරින්න. අපේට මතකද සුප්පබුද්ධ කුට්ටිගේ කතාව. ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච ලෙඩේ. බණ අහන්න බණ මඩුවට එනවට මිනිස්සු කවුරුවත් කැමති නෑ. ඒ මෙයාගේ ඇඟේ බිබිලි හැදිලා කහලා කහලා දිය වැක්කේනවා. හැමදාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා මෙයා එළියට වෙලා ඉඳගෙන ඉන්නවා. බණ මඩුවේ පිටපැත්තේ ඉඳගෙන බණ අහලා සුප්ප බුද්ධ දවසක් සෝවාන් වුණා. එදා සෝවාන් වෙලා ගෙදර යනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා කල්පනා කළා මෙයාගේ ශ්‍රද්ධාව බලන්න ඕනේ කියලා. සක්‍ර දේවේන්ද්‍රයෝ විදිහටම දිලිසි දිලිසි මෙයාට කතා කළා. කතා කරලා කියනවා මිත්‍රයා උඹ හරි දුප්පත්. ඒ වගේම ඔබ ලෙඩෙක් හැමෝම පිළිකුල් කරන ලෙඩක් ඔබට තියෙනවා. ගෙදර ගියත් පිළිකුල් කරනවා, සමාජයට ගියත් පිළිකුල් කරනවා, බණ අහන්න ගියත් ඔබ ඉන්නේ එළියේ. මං ඔබේ ලෙඩෙත් සනීප කරනවා. මං ඔබට ඕන තරම් ධනයක් දෙනවා. හැබැයි මං කියන දේ කරන්න ඕනේ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. බුදුන් බුදුන් නොවේ කියාපන්. දහම් දහම් නොවේ කියාපන්. සංගුම් සංගුම් නොවේ කියපා. මෙහෙම සඳහන් කරාම සුප්පබුද්ධ බැලුවා මේ පුද්ගලයාගේ මූණ දිහා. ඔබ කවුද කියලා ඇහුවා. මම තමයි දෙදෙව් ලෝකයේ අධිපති සක්‍ර දේවේන්ද්‍රය. සුප්පබුද්ධ කියනවා සක්‍රයා වුණත් ඔබ මහා මෝඩයෙක් වගේ. ඔබ හිතාගෙන ඉන්නේ මම දුප්පත් කියලාද? සඳහන් කරනවා මම දුප්පත් නෑ. මම දුප්පත් වගේ පෙනුනට මම සක්විති රජෙක් වගේ කෙනෙක්. ඇයි? මාර්ගඵල ලැබලා ඉන්නේ සතර පායෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ හින්දා මම දුප්පත් කියලා හිතන්න එපා. කෝටි ගණන් සල්ලි තියෙන මිනිස්සු මැරිලා පායට යනකොට අහිංසක මම මැරිලා සතර පායට යන්නේ කවදාවත්. මේක තමයි ආර්යයන් වහන්සේගේ හැටි. අපේ පින්නසට මතක ඇති සුමන මල් කඩු. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රජ්ජුරුවන්ට අරගෙන යන මල් ටික පූජා කළා. රජ්ජුරුවන්ට අද මල් ගිනිච්ච නැත්නම් මැරුම් කණ්ඩ වෙන්නත් පුළුවන්, රටින් නෙරපන්නත් පුළුවන්, හිරේ දාන්නත් පුළුවන්. සුමන කල්පනා කරනවා හැමදාම රජ්ජුරුවන්ට මල් ගිනිච්චා. නමුත් අද මල් ටික මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. රටින් පැන්නුවත් කමක් නැහැ. හිරේ දැම්මත් කමක් නැහැ. මරලා දැම්මත් කමක් නැහැ. මං අද මල් පූජා කරන්නේ භාග්‍යතුන් වහන්සේට. මල් ටික පූජා කරලා හිස් අතින් ගෙදර ගියා. එතකොට මල් විතරද බුදුරජාණන් වහන්සේට පූජා කළේ? ජීවිතෙත් පූජා කළා. මරණවා නම් මරපුවායි. බිරිඳ ඇහුවා කොමල් කියලා. බිරිඳට සඳහන් කළා අද මල් රජ්ජුරුවන්ට නෙවෙයි බුදුරජාණන් වහන්සේටයි. බිරිඳ ඇහුවා රජු උදහස් වෙලා අපිට මොනව නොකරයිද ඉක්මනට ලැහැත් වුණා රජු ගාවට ගියා ස්වාමීනි අර මෝඩ මිනිසයා ඔබ වහන්සේට ගෙනාපු මල් බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඔබ වහන්සේ කේන්ති ගත්තොත් එහෙම මටයි දරුවන්ටයි නම් මොකවත් කරන්න එපා. ඒ මෝඩ අමනෝඥ වැඩේ කරපු ඒ මිනිහටම දඬුවම් කරනවා මිසක් සුමන මලුත් එක්ක ජීවිතයත් හැරියා. ඒක දැකලා අර ශ්‍රද්ධාව නැති කාන්තාව සුමනත් අත්හරින්න ලෑස්ති. නමුත් අපිටත් තියෙනවා නම් එහෙම ශ්‍රද්ධාවක් ඒ ශ්‍රද්ධාව පින්නතේ හරි වටිනවා. ලෝකෙන් ඈතර වෙන්න තියෙන උතුම් ශ්‍රද්ධාවක්. මේ ලෝකෝත්තර ශ්‍රද්ධාව තියෙනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම සම්පූර්ණ කරගෙන නිවන හොයාගෙන යන්න හරි පහසුයි. සංවිධිය මුතුමැණික් තියෙනවා නම් ලෞකික ධනෙ හොයාගන්න එක ලේසි. ලෝකෝත්තර ශ්‍රද්ධාව තියෙනවා නම් සංසාරයෙන් එතර යන මාර්ගය විවර කරගන්න හරි ලේසි. ලෞකික ශ්‍රද්ධාවක් නැති නිසා කරපු වැඩපොළ ටික ਬਾගිට නැවතිලා තියෙනවා. උතුම් ලෝකෝත්තර ශ්‍රද්ධාවක් නැති නිසා කරන්න හිතාගෙන හිටපු පින්කම් ටික නොකර මග නැතර වෙලා තියෙනවා. එහෙමනම් උතුම්ම ධනෙ අගිතුන ආශිදේශනා කළේ සතුටයි. සතුටු වෙන්න පුළුවන් කාටද? පින්නතර මේ ලෝකේ හොඳටම සතුටු වෙන්න පුළුවන් නිවැරදිව තිසරණෙහි පිහිටලා පින්කම් කරපු අයට. අපිට පව් කර කර සතුටු වෙන්න පුළුවන්. පව් කරලා සතුටු වෙන අය ඕන තරම් දකිනවා. හැබැයි ඒක සදාකාලික සතුටක්ද? කවදා හරි දවසක ඒක දුකක් බවට පරිවර්තනය වෙනවමයි. ආන් ඒකින්ද මැරෙනකන් අනුස්මරණය කරන්න පුළුවන් සතුටක් හොයන එකයි වටින්නේ. ඒක මරණ මංචකෙත් සතුටයි. අන්න ඒකින්ද තමයි පින්කමක් කළත් හරියටම කල්පනා කරලා ප්‍රඥාව මෙහෙවල සම්පූර්ණ කරගන්න ඕනේ කියලා කියන්නේ. කෙනෙක් දානයක් දෙනවා කියලා අපි කියමු. ඒකට ලක්ෂ ගාණක් වියදම් කරලා දෙන දානයක්. නමුත් මනාව සැකසিলা නැහැ, පිළියෙල කෙරිලා නැහැ, පිළිගන්නවලා නැහැ. නමුත් කල්පනාව ලක්ෂ මෙච්චරක් වේදම් කරලා ලොකු දානයක් දුන්නා. පස්සේ ඒ පුද්ගලයා යනවා තමන්ගේ මිත්‍රයෙකුගේ ගෙදර දානෙට. එයත් සල්ලි වේදම් කරලා තියෙනවා. නමුත් තමන්ගේ වගේ නෙමෙයි මනාව සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම අපූර්වයි. අන්න ඒක දැක්කම මෙයාට හිතෙනවා මගේ දානෙට වඩා කොච්චර ලස්සනද පිළිවෙලද කියලා. දැන් යාළුවාගේ දාන පින්කම මතක් වෙන්න මතක් වෙන්න තමන්ගේ පින්කම ගැන සතුටක් තියෙනවද? දැන් තියෙන දුක. ආන්ගේ දුක නැති වෙන්න හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. මැරෙනතුරු සතුටු වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් උත්සාහ දරන්න ඕනේ. හැබැයි ඒක එහෙම නිවැරදිව කරගන්න තව එක කාරණාවක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක තමයි හොඳට බණ අහන්න ඕනේ. එතකොට තමයි අපි කරන වැඩවල වැරදි අපිට වෙනම පේන්නේ. එදාට වැරදි නැති කරගෙන හරියට කටයුතු කරන්න පුළුවන්. විශ්වාසා පරමා ඥාති. මේ ලෝකේ ඉන්න හොඳම ඥාතියා කවුද එතකොට? විශ්වාසවන්තයා. අපිට ඥාතීන් ඕන තරම් ඉන්නවා. අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ ස්වාමියාගේ පැත්තේ බිරිඳගේ පැත්තේ සමහරලාට ලේලිගේ පැත්තේ බෑනගේ පැත්තේ හැම තැනම ඥාතියෝ ඉන්නවා. නමුත් මෙතන ධර්මයේ කතා කරන්නේ ඒක ඥාතියෙක් ගැනවත් නෙවෙයි. යමෙක් ගැන පරම විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා තමයි හැබෑම හැබෑම ඥාතියා. අම්මා තාත්තට සහෝදරයට සහෝදරියට වඩා Tamanට සමීප වෙන කෙනෙක් ජීවිතේ යම් කාලයක මුණ ගැහෙනවා. ඒ තමයි විවාහ වෙන දවසේ ස්වාමියා සහ බිරිඳ. මේ ලෝකේ ඉන්න හැමෝම නෑදෑයොත් එක්කම විවාහ වුණේ නෑ. කවදාවත් දැකලා නැහැ මේ විවාහයට යෝජනාවක් ආපු නිසා පළවෙනි මුණ ගැහිම දෙවෙනි මුණ ගැහිම ගම්බින් බලන්න යෑම මේ වගේ අවස්ථා දෙක තුනක විතරයි සහකරු හෝ සහකාරිය දැකලා තියෙන්නේ ඊට ටික කාලයක් ගියාට පස්සේ ඒ දෙන්න විවාහ වෙනවා දැන් විවාහ වෙලා අපි කියමු සතියක් විතර කියලා දැන් සතියක් විතර මෙතන දවස් කීපයයි මුලින් දවස් දෙක තුනක් හම්බ වෙලා තියෙනවා. තවම දෙන්න දවස් 15ක් හඳුනාගෙන එකට ඉඳලා නැහැ. නමුත් විවාහයෙන් සතියකට විතර පස්සේ ස්වාමි පුරුෂයාට රැකියාවට යන්න වෙනවා. මේ ගෙදර තමන්ගේ අලුත් හදාපු ගෙදර යතුරු ටික බාර දෙනකොට ගේ ඇතුලේ තියෙන ඔක්කොම දේවල් බාර දුන්නා. ඒ ගේ ඇතුලේ රන් රිදී මුතු මැණික් තියෙනවා. ඒ ගේ ඇතුලේ තමන්ගේ ඉඩ කඩන් වල උපුතිරප්පු ටික තියෙනවා. ඒ ගේ ඇතුලේ තමන්ගේ යාන වාහන වල ලියකියවිලි ටික තියෙනවා. ඒ ගේ ඇතුලේ තමන්ගේ ජීවිතයේ තවත් වටින දේවල් බොහොමයක් තියෙනවා. මේ කාන්තාවත් එක්ක දවස් 10ක් 15කට වඩා තව එකට ඉඳලා නැහැ. තාම ඇය හොඳට අඳුරගන්නෙත් නැහැ. නමුත් කිසිම සැකයක් බයක් නැතුව ඇයට ගෙදර යතුරු දීලා මිනිස්සු පිට වෙලා යනවා. නමුත් සමහරලාට සහෝදරයාට මේ යතුරු දෙන්නේ නැහැ. ඥාතියට මේ යතුරු දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගැන විශ්වාස නැති හින්දා. එහෙනම් දැන් ඒ සියලු දෙනාටම වඩා ඇය විශ්වාසයි. එහෙනම් ඒ ජීවිතයේ ඉන්න පරම නෑය කවුද? මේ විශ්වාසවන්තිය. ඒ පරම නෑය මේ විශ්වාසවන්තයා. හැබැයි තවත් කාලයක් යනකොට ඇයට ඔහුට වඩා තව විශ්වාසවන්තයෝ අපිට හම්බ වෙනවා. අපි කියමු අපි ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරයක් කරන තැන වැඩට එන කෙනෙකුට මුලින්ම අපි ගත්තේ එක්ක මිදුලතු ගන්න. එහෙම නැත්නම් ওই යන්තම් සුළුසුළු වැඩ කරන්න. පස්සේ පස්සේ ස්වාමියාගේ හිත දිනාගෙන ටික ටික ටික ටික ඔහු මුදල් කවුන්ටරේ ගාවට එනකන් යනවා. දැන් කිසිම සැකක් නැහැ බයක් නැහැ. මුදල් ගනුදෙනු ටිකත් බාර දීලා බැංකුවට මුදල් ටික දාන තැනට යනකන් ඔහුම තමයි ඔක්කොම කරන්නේ. දැන් එතකොට සැකයිද ඔහු? සැක නැහැ. සමහරලාට මේ ටික දරුවන්ට දෙන්නෙත් නැහැ. සහෝදරයෙකුට දෙන්නෙත් නැහැ. මොකද ඒ අය විශ්වාස නැහැ. දැන් මේ සියලු දෙනාටම වඩා මේ අහම්බෙන් ආපු අම්මෙක් තාත්තෙක් නැති කෙනා දැන් මෙතන පරම විශ්වාසයක් ගොඩනගාගෙන. තවත් එහාට ගියහම අපි සමහර අයට කියනවා මේ මං ඔබ ඔබට පණිවිඩයක් කියනවා හැබැයි මේක රහසක්. මෙතෙක් මගේ ජීවිතයේ මම හැරුණකට මේක දන්නේ ඔබ විතරයි. කාටවත් කියන්න එපා. එහෙම කියන අය නැද්ද අපි? එහෙනම් ඒ කීවේ අනික් ඔක්කොටම වඩා විශ්වාසවන්තයාට මේ කාටවත් නොකියපු රහස කියන්නේ. අන්න එහෙම විශ්වාසවන්තයා තමයි මේ ලෝකේ හැබෑම නෑය. විශ්වාසා පරමාඥාති. අවසාන කාරණාව නිබ්බානං පරමං සුඛං. මේ ලෝකේ තියෙන උතුම්ම සැපේට කීවේ නිවන කියලා. හැබැයි නිවන මොනතරම් සැපයිද කියන කාරණාව අපි කාටවත් තේරෙන්නේ නෑ. මොකද අපි තාම නිවන දැකලා නිවන දැකලා නැති නිසා. නිවන නොදැක්ක නිසා බොහෝ අයට නිවන ගැන බොහෝ ප්‍රශ්න තියෙනවා. හැබැයි නිවන කොහොමද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන මාගන්ධී සූත්‍රයෙන් අපේ බුදුරජාණන් වහන්සේ මාගන්දී බමුණට සඳහන් කළා බමුණ බැන්නනේ භාග්‍යතුන් වහන්සේට. බමුණ බයින ඔබ වහන්සේ මිනිසුන්ගේ දියුණුවට කැමති නැති ඊර්ෂ්‍යාකාරී. වෘද්ධිනාශකේ කියලා බයින. ඇයි මාගන්දී මට වෘද්ධිනාශකය කියලා කියන්නේ? මාගන්දී කියනවා ඔබ වහන්සේ කරන හැම දේශනාවකම මිනිස්සුන්ට දේශනා කරන්නේ ඇහැ පාලනය කරගන්න කියලා. කන පාලනය කරන්න දිව පාලනය කරන්න කියලා. ඇහෙන් කරන්නේ රූප බලන එක. මාගන්දී කියනවා අපි එහෙම කියන්නේ. අපි කියන්නේ රූප බලන්ද, රූප හොයන්ද, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලන්න කියලා. මොකද ඇස් ලැබිලා තියෙන්නේ ඒකට. ඒ වුණාට මාගන්දියලා දන්නේ නැහැ. ඒ සමහර රූප බලන් ගියහම වැඩිපුරම වැඩෙන්නේ කෙලෙස් කියලා. කෙලෙස් වැඩි වෙනවා කියලා කියන්නේ සංසාරේ දික් වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලන්න අවශ්‍ය ප්‍රමාණය බලන්න නොබැලිය යුතු දේවල් දිහා හැරි හැරි බලන්න එපා කියලා. එහෙනම් ඉන්ද්‍රියන් පහටම ওই කාරණාව කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මාගන්ධියගෙන් ඇහුවා මාගන්ධිය රූප හොයලා රූප බලලා රූප රස විඳලා අන්තිමට රූපයේ ආදීනව විඳින අය ගැන මොනවද ඔබලාගේ සූත්‍රවල තියෙන්නේ? මාගන්ධිය ඒකෙන් එහාට කතා කළේ නෑ. මාගන්දී කියනවා ඒ ගැන අපේ සූත්‍රවලමකවත් නැහැ. දේශනා කළා මාගන්දිය මේ මනුස්ස ලෝකේ මම තරම් පංචකාමයේ විඳපු මිනිහෙක් වෙන්නේ නැහැ. මම ගිහි කාලේ මට තිබිච්ච පංචකාමයේ වෙන කාටවත් නැහැ. නමුත් අවුරුදු 29ක් යනකොට මාගන්දියේ මට මේ පංචකාමයේ එපාම වුණා. මට තේරුණා ඒ ගිහි ගෙදර ඒ සැපත ASCII කිසිම සැපක් නැහැ කියලා. මං ගිහි ජීවිතයක් තැරලා තනියම ගිහි ගෙදරින් පිට වෙලා ගියා. ගිහි ගෙදරින් පිට වෙලා ගියපු මට විවේකයෙන් ඉපදිච්ච ධානා සෝය හම්බ වුණා. එතන තනියම පිට වෙලා ගියා කීවට තමන්ගේ සේවකයා හිටියා. දෙවිවරු ලක්ෂ ගාණක් හිටියා. නමුත් තමන් තනියමනේ තමන්ගේ සපත් හැරියේ. ඒකයි එහෙම සඳහන් කළේ. එහෙම ගියාට පස්සේ විවේකයෙන් ඉපදිච්ච ධාන සෝය හම්බ වුණා මට. මාගන්දියේ. ප්‍රථම ධාන සෝය දෙවියන්ගේ සැපයට වඩා උසස්. ප්‍රථම ධානයේ දිව්‍යමය සෝයට වඩා උසස් වෙනකොට මාගන්දිය හිතනවද මම මේ මිනිස්සුන්ට පංචකාමයේ වර්ණනා කරයි කියලා. මම මේ මිනිස්සුන්ට පංච ඉන්ද්‍රිය පාලනය කරගන්න කීවේ පංචකාමයට වඩා උසස් සැපයකට මේ මිනිස්සු අරන් යන්නේ. ප්‍රථම ධානය සුවය හම්බ වෙච්ච මට දැනුනේ ඒ ගිහි ගෙදර තිබිච්ච සැප ලෙඩක් වගේ. ඒ හින්දායි මම මිනිස්සුන්ට ඇහැ පාලනය කරන්න කියලා තියෙන්නේ. මාගන්දිය ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච මිනිහෙක් ඇඟ කහනවා. කහලා කහලා දරාගන්න බැරුව කබලක් අරගෙන රත් කරනවා. ඒ තරම්ම වේදනාවයි කැසිල්ල. එහෙම තවල තවල තවල බැරිම තැන ඔහු පස්සේ කොහොම හරි සුවපත් වෙනවා. ආන් ඒ සුවපත් වෙච්ච පුද්ගලයා දවසක් ගමනක් යනකොට දකිනවා Tamanට වගේම බිබිලි හැදිලා කුෂ්ඨ හැදිලා කහන මිනිහෙක්. ඒ මිනිහත් ඉවස ගන්න බැරුව තවනවා. මාගන්දියේ කලින් තවලා පුරුදු මිනිහට හිතෙනවද දුවගෙන දුවගෙන ගිහිල්ලා අර කබල උදුරගෙන තවන්නේ? නෑ ස්වාමීනි. ඇයි මාගන්ධිය කියනවා ස්වාමීනි ඕකෙන් තවනකොට සැපයි නෙමෙයි දුකයි. එහෙනම් මාගන්ධිය අහවල් ලෙහකට දෙදා ඒ මිනිස්සයා තවාගත්තේ දුකයි නං. සඳහන් කළා ස්වාමීනි කායප්පසාදේ වෙනස් වෙලයි තිබ්බේ. එදා තවනකොට සැපයි වගේ දැනුණා නමුත් ඒකේ සැපක් තිබ්බේ නෑ. මාගන්ධිය ඔය පංචකාමයේ ඉන්ද්‍රියන්ගෙන් විඳ විඳා ඉන්න අයට හිතෙන්නේ ඕක සැපයි කියලා. නමුත් මාගන්ධිය ඔකේ කිසි සැපයක් කිසි සැපයක් නෑ. ඊළඟට පැහැදිලි කළා මාගන්දිය මිනිහෙකුගේ තුවාලයක් හැදිලා. ඒ තුවාලේ මුඛය ඔහු නියපොත්තෙන් කහනකොට ඔහුට දැනෙනවා සැපයක්. මාගන්දිය මිනිස්සු මේ ලෝකේ පංචකාමයන්ගෙන් හොයන සැප තුවාලයක් නියාගෙන් කහනකොට හොයන සැපයක් වගේ සැපයක් ඔය හොයන්නේ. ඔය පංචකාමී තියෙන ඒ වගේ ඒ වගේ ලාභාල සැපයක්. මම මිනිස්සුන්ට ඒ සැපේට ඇලෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම මිනිස්සුන්ට ඉන්ද්‍රියන් පාලනය කරන්න කිව්වේ ඊට වඩා උසස් සැපයකට එන්න. ප්‍රථම ධානයේ දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් දෙවන තුන්වෙනි හතරවෙනි ධාන මට්ටම පහු කරලා අටවෙනි ධාන මට්ටමට යනකොට කොහොම තියෙයිද? නිවන කියන්නේ ඒ අටවෙනි ධාන මට්ටමට වඩා උඩින් තියෙන එක. අන්න ඒකයි පින්නතුනි සක්විති රජවරු සක්විති රජසපත් හැරලා නිවන් දකින්න වීරිය වඩන්නේ. ඒකයි දෙවියෝ දිව්‍ය සපත් හැරලා නිවනට යන්න වීරිය වඩන්නේ. ඒකයි බ්‍රහ්මයෝ බඹසපත් කරලා නිවනට යන්න වීරිය වඩන්නේ නිබ්බානං පරමං සුඛං මේ ලෝකේ තියෙන පරම සැපේ නිවන නිසා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුශාසනා කළෙත් එතෙන්ට එන්න. අපි එතෙන්ට යෑම සඳහා මේ කාරණාව තේරුම් අරගෙන වීරිය වඩන්න ශ්‍රද්ධාව දියුණු කරන්නේ ඔබ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා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 ඔබ අප කෙරෙන් දෙත් සිටින් ඒ උතුම් වූ සතරම් දේශනේ පවත්වා වදාළ පූජනීය කොරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදුපසී පුතු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පෙරණ වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාාර්ථ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරමිතාවක් පවත්වා යනුවෙන් අපි සැවම සාතුනා කරන්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු Thank you.